දැක්මකින් යුක්තව පුරුදු කිරීම තියෙන්නේ පැවිදි ජීවිතයත් එක්ක. පැවිදි ජීවිතය කියලා කියන්නේ සැබෑවටම ධර්මය එක්කම යථාර්ථය හොයන්න ඕනේ කියන කාරණාව එක්කම යොමු වෙච්ච ජීවිතයක්. සම්පූර්ණ යොමු වීම තියෙන්නේ ඒ විදිහට. එතකොට ඒ ජීවිතයක් ගත කරනකොට අලුත පැවිදි වුණත් පැවිද්දෙන් අවුරුදු 100ක් ගියත් නිවන් මඟ හුරු කරන්නේ නැත්නම් ඒ අය සම්පූර්ණයෙන් ධර්ම මාර්ගය කියන එක මුලින් ඉඳලා හුරු කරන්නට ඕන. ඒ කියන්නේ පැවිදි වෙලා අවුරුදු 100ක් ගියත් අද පැවිදි වුණත් නිවන් මාර්ගය හුරු කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ මුලින් ඉඳලම කරගෙන යන්නට ඕනේ. ඒක මේ කරන්නේ නැත්නම් එතන නිවන් මාර්ගයේ වැඩෙන්නේ නැහැ. පැවිදි වීමේ අර්ථය සිදු වෙන්නේ නැහැ. පැවිදි වීමේ අර්ථය සිදුවීමට උපකාර වන කරුණු නැත්තම් පැවිද්ද කියන උතුම් චර්යාව. නිකම් පැවිද්ද නෙමේ උතුම් චර්යාව කියලා පෙන්වන්නේම ආරෂ්ඨාංග මාර්ගයක. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගේ භාවිතා වීමේ ප්‍රායෝගික සිදුවීම. කොටිම කිව්වොත් සෝතාපන්න වීම. එතකොට පැවිදි වෙලා ඒ පළවෙනි දවසේ හෝ අවුරුදු 100ක් ගිහිල්ලා හරි සෝතාපන්න වීම නැත්නම් උතුම් චර්යාව ආරෂ්ඨාංග මාර්ගයේ වී ඇතිවීමට අදාළ කරුණු ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ තියෙනවා. ආදි කියන්නේ මුල් වෙන. බ්‍රහ්මචර්ය කියන්නේ බඹසර හැසිරීමට නැත්තම් උතුම් චර්යාවට ආර්ය අෂ්ටාංග මාර්ගයට ඒ ඒකට හේතු වන ප්‍රඥාව. ඒතොර මේ කතා කරන්නේ මොකද්ද? උතුම් චර්යාවට හේතු උතුම් චර්යාවෙන් යුක්ත ප්‍රඥාවට මුල් වන කාරණා. උතුම් ශේෂ්ඨ හැසිරීමෙන් යුක්ත වූ ප්‍රඥාව. එතකොට දැන් මේ ශේෂ්ඨ හැසිරීම නිකං ගන්න ප්‍රඥාවෙන් යුක්ත. අන්න ඒකට මුල් වල කරුණු. එතකොට මේ කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. අද පැවිදි වුණොත් පැවිදිලා අවුරුදු 100ක් ගියත් මේ කාරණා මුලින් ඉඳලම පුරුදු කරන්න ඕනේ. මේ කාරණා හුරු නොකරන තාක්කල් එයාලගේ එයාගේ පැවිදි ජීවිතය තුළ අර්ථය ප්‍රායෝගිකව සිදු වෙන්නේ නැහැ. ධහම දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට නම් මේ සූත්‍රය පැහැදිලි කරන්නේ ප්‍රඥාවක් පිළිබඳව. වෙන කාරණාවක් නෙමෙයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ඒ කියන්නේ උතුම් චරිය උතුම් හැසිරීමෙන් යුක්ත ප්‍රඥාවට මුල් වන කාරණා. විචක්ෂණ සීලී ගතිය. ප්‍රඥාව කියලා කියන්නේ හිතන ගතිය. ප්‍රඥාවේ ආහාර තමයි සුස්සූසා පරිපුච්ඡා. අහපු කාරණාව ප්‍රශ්න කර කර විමසන ගතිය. එනම් මෙන්න මේ ආහාර කෘත්‍ය යෙදෙන තැනදී ජීවන චර්යාව උතුම් වෙනවා. ජීවත් වීම ශ්‍රේෂ්ඨ වෙනවා. එහෙම නැතුව ජීවත් වෙන එක නිකන් ඔහේ කල්මරිල්ලක් විතරයි වෙන්නේ. ප්‍රශ්න කර කර විමසන ගතියකින් යුක්ත ජීවිතයක් වූ උතුම් චර්යාවට ඇතිවීමට මුල් වන කාරණා තමයි මේකේ තියෙන්නේ. දැන් අපි පැහැදිලි කරලා පෙන්නවා ජීවිතයේ යම් යම් දේවල් ඉදෙනකොට දැන් කෝප්පේ පේනකොට කෝප්පේ පේනවා කියන කාරණා මොකක්ද කියලා හොයන්නට ඕනේ. සද්දයක් ඇහෙනකොට ඇහෙනවා කියන කාරණා මොකද්ද කියලා ඒ හොයන gati කියන හැම වෙලෙම Tamanට කොටු වෙච්ච රාමුවක läග නොගන්නා බව සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය. Tamanට කොටු වෙච්ච රාමුවක läගගෙන කෙලෙස් එක්ක ඉන්නවා කියලා කියන්නේ සත්‍යවාදී ප්‍රඥාව කෙනාගේ ලක්ෂණය. මේ කියන්නේ මේ මේ මේ චර්යාව නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත උතුම් හැසිරීම යාට නැහැ. මූලවත් නැහැ. ඒතර ප්‍රඥාවෙන් යුක්ත උතුම් හැසිරීම තියෙන්නට නම් අනිවාර්යෙන් තමන්ගේ හිතට එන කෙලෙසයක ඉක්ම වෙන ගතියක් තියෙනවා. මොකද කෙලෙසයක ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා විමසනකොට. තමන්ට කොටු වෙච්ච රාමුවක ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා විමසනකොට. එහෙනම් ඒ විමසීමත් එක්ක ඌ ජීවිතයේදී සිදුවන කාරණා. ඒ ඒකට හේතු ඒකට මුල් කාරණා තමයි ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ තියෙන්නේ සවැත් නුවරයි නිදාණය අට්ඨමේ භික්කවේ හේතු අට්ඨපච්චය ආදි බ්‍රහ්මචරිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය බිහියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණා සංවත්තන්ති ඛතමේ අට්ඨ මහණෙනි අටක් තියෙනවා හේතු මෙන්න මේ හේතු අට මේ අට ප්‍රත්‍යයෙන් මේ අට හේතුයෙන් ප්‍රඥාවන්ත වූ උතුම් හැසිරීමෙන් යුක්ත ජීවිතයේ මුල්වන කාරණා අන්න ඒක නොලබපු දේ ලබන්නට ලැබපු දේ දියුණු කරගන්නට විපුල භාවයට පත් කරගන්නට භාවනා වශයෙන් පුරුදු කිරීම වශයෙන් පරිපූර්ණ කරන්නට හේතු වෙනවා මේ කාරණාට. එතකොට එහෙනම් මෙන්න මේ කාරණා අටෙන් යුක්ත භාවය නොලබපු Brahmacharya පඤ්ඤාව ප්‍රඥාවේ මූලිකත්වය වන ඒ හිතන ගතිය ලබන්නට ලැබුව කෙනෙකුට වඩා දියුණු වීමටත් මේ කාරණාට හේතු වෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම ජීවිතයේ පැවිද්ද නම් පැවිදි වුණේ ධර්මය අවබෝධ කරගන්න නම් පැවිදි වුණේ Tamanට කොටු වෙච්ච රාමක කෙලෙස් එක läගගෙන ඉන්න නෙවෙයි නම් අන්න එතනදී ප්‍රඥාවට අහන කාරණාව ප්‍රශ්න කර කර විමසන ගතිය කියන මේ උතුම් චර්යාවේ හැසිරෙන මේ මුල්වන කාරණාවට හේතු වෙච්ච කරුණු හුරු කිරීම ජීවිතේ තියෙන්නට ඕන. පළවෙනි කාරණා. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහිලා භික්ෂුව සත්තාරං උපනිස්සාය විහෙරති. අඤ්‍යතරං වා ගරුට්ටහණියං සබ්‍රහ්මචාරීන සබ්බ්‍රහ්මචාරීන කොහොමද යටස්ස තිබ්බම් හිරියොතප්පම් පච්චුපට්ඨිතං හෝති ප්‍රේමංච ගාරෝච ශාස්ත්‍රඥ වහන්සේ හෝ ඇසුරු කරනවා එහෙම නැත්නම් වෙනත් වූ ගරු කටයුතු සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් හෝ ඇසුරු කරනවා භික්ෂුව. දැන් එතකොට දැන් මේ මොකක්ද මේ කියන්නේ? ප්‍රඥාවින් යුක්ත උතුම් චර්යාවේ මුල් වන කාරණාවලට හේතු. දැන් ජීවිතේ හිතන කෙනෙකුට Tamanට කොටු වෙච්ච රාමුක කෙලෙසයක් එක්ක läග්ගෙන ඉන්න බැරි තැනදී බාහිරට යොමු වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් කල්යාණ මිත්‍රෙක් ඕනේ. ඒතර මෙතන කල්යාණ මිත්‍රය ගැන විග්‍රහ කරන්නේ කල්යාණ මිත්‍රයා පරම කල්යාණ මිත්‍රත්වයේ ශාස්ත්‍රුන් වහන්සේ හෝ නැත්නම් අඤ්‍යතරං වූ ගරුට්ටානි සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් කියන ඒ කල්යාණ මිත්‍රත්වයට තිබ්බ හිරියොතප්පන් තීර්ව ලැජ්ජා බයකින් ලකූ ලැජ්ජා බයකින් යමු වෙනවා ඒ වගේම තමයි ප්‍රේමයෙන්, ආදරයෙන්, ගෞරවයෙන්, තීර ලැජ්ජා බයකින්, ප්‍රේමයෙන්, ආදරයෙන් දැන් ඇයි එහෙම යොමු වීමක් ඇති වෙන්නේ? තමන් හිතලා අසරණයි තමන් තමන් හිතලා කොටු කරගන්න ඉන්න කාරණාවල ඉන්න බෑ. ඉන්න බැරි නිසා මොකද වෙන්නේ? එයාට අවශ්‍යයි බාහිර කෙනෙක්. අන්න ඒක නිසා තමන්ගේ ජීවිතේ තමන්ගේ සංකල්ප එක්ක තමන් කෙලෙස් එක්ක ඉන්නේ නැතුව අර ඊ අපි ඉගෙන ගත්ත වත්තක්කන්දකේ පෙන්නන අර උපාධ්‍ය ආචාර්ය වතපිළිවෙත ඒ හැමදේම අහලා කරනවා කියන කාරණාව අන්න ඒකට සම්පූර්ණ මුළු ජීවිතයම යොමු කරගන්නවා. අයම් භික්කවේ පඨමෝ හේතු පඨමෝ පච්චය මේක කියන පළවෙනි හේතුව පළවෙනි ප්‍රත්‍ය මොකේද? උතුම් චර්යාවෙන් යුක්ත ප්‍රඥාවේ එක්කෙන් ප්‍රඥාවන්ත වූ උතුම් චර්යාවෙන් යුක්ත ඒ தත්වයෙන් යුක්ත ජීවිතයේ මුල්වන කාරණාව නොලබුදේ ලබන්න ලබුදේ දිනු කරගන්න හේතු වෙන පළවෙනි කාරණාව තමයි බුදුරයන් වහන්සේට හෝ කියන්නේ සජීවී ඉන්නට ඕන සාස්ත්‍රණ වහන්සේ එමත්නම් අනුත් අනිසර වූ ගරුට්ටානි සම්බ්‍රාහ්මචාරින් වහන්සේ නමකට ප්‍රේමයෙන් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව තීර්ව ලැජ්ජා බයකින් යමු වීමයි පළවෙනි කාරණාව. ඒතර ඔන්න පළවෙනි කාරණාව බුදුරන් වහන්සේ පෙන්වන බ්‍රහ්මචර්යාවේ මුළුමහත් පැවැත්ම කියන කාරණාවේ පළවෙනි එක තමයි ඒ කාරණාව තමයි පළවෙනි එක හැටියට පෙන්වන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. ඊළඟට සෝතං සත්තාරං උපනිස්සාය විහෙරති අඤ්‍යතරංවා ගරුට්ඨානිය සබ්‍රහ්මචාරිණං ඇත්තස තිබ්බං හිරියොතප්පං පච්චුපටිතං හෝති ප්‍රේමංච ගහරවෝච. දැන් අන්නේ කෙනා ශාස්ත්‍රඥ වහන්සේ ළඟට හරි ගරුකටු සබ්‍රාහ්මචාරින් වහන්සේ ළඟට හරි ආදරයෙන් ගෞරවයෙන් හිරියොතප්ප ඇතුව යමු වෙලා මොකද කරන්නේ? තේ කාලේන කාලම් උපසංගමිත පරිපුච්චය. අන්න බලන්න ප්‍රඥාවේ ලක්ෂණය ඒ විස්මතු කලින් කල එළඹෙලා ප්‍රශ්න කරනවා. එන්න මේ ප්‍රශ්න කෙරෙල්ල අනිවාර්යෙන් ජීවිතේ අපට läගගෙන ඉන්න බැරි නම් තියෙනට වඩා අපට තියෙන ප්‍රශ්න කිරිල්ලක් කියන එකට වඩා අපි නිකන් ඔහේ ඉන්න එකක් නම් තියෙන්නේ. එතකොට අපි ඉන්නම් අපේ කෝණේ කොටු වෙච්ච දෙයක් එක තමයි ඉන්නේ. ප්‍රශ්න කරනවා කියන කාරණා යථාර්ථවාදීව නිකන් ඔහේ අර මේ නිකන් අර කරුණු කතා කරනවා කියන එක නෙමෙයි අවංකව හිතනවා නම් ජීවිතේ හිතන කෙනාට ප්‍රශ්න කිරලා එනවා. අන්න කාලේන කාලම් කලින් කල උප එළඹෙන ප්‍රශ්න කරනවා. පරිපුච්චති පරිපඤ්ඤති ඉදම් බන්තේ කතං ස්වාමීනි මේක මොකද්ද? ඉමස්ස කත්තෝති ස්වාමීනි මේ අර්ථය මොකද්ද? තස්සතේ ආයස්මන්තෝ අයවටන් චීව විවරන්ති. අන්න එතකොට මොකද වෙන්නේ? යහුට අර කල්යාණ මිත්‍රයා විවර නොවිච්ච කාරණා ඉවර කරනවා. අනුත්තානීයං චුත්තානි කරොන් ප්‍රකට නොවිච්ච දේ ප්‍රකට කරනවා. අනේක විනිතේසු කාංකාටානීයේසු ධම්මේසු කාංකම් පටවිනෝදින්. නොඑක ආකාරයේ සැක සංකා ඇති වෙච්ච කාරණා පිළිබඳව සැක සංකා දුරු කරනවා. අයම් භික්ඛවේ ဒ ුතියෝ හේතු ဒ ුතියෝ පච්චයෝ ආදි බ්‍රහ්මචාරිකාය පඤ්ඤාය අපපටලද්දාය පටිලාභාය පටලද්දාය බිහියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණ්‍ය සංවත්තන්ති මේක කියනවා දෙවෙනි කාරණාව එතකොට මොකද්ද මේ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරක් තියෙනවා නම් තමන්ගේ ජීවිතයේ හිතද්දි තමන්ගේ ජීවිතේ කොටු කරගෙන ඉන්න කාරණාවක ජීවිතේ ජීවත් වෙන්න බැරි තැනදී එයාට හැම වෙලෙම ඇති වෙන ප්‍රශ්න කිරිල ජීවිතේ එයා හැම වෙලෙම හිතනවා. ඒකද ප්‍රශ්න කිරින්න තියෙනවා. තමන්ගේ ඒ කියන්නේ මොන දෙයක් ආවත් අපි උදාහරණයක් ඇටියට ගමුකෝ. දැන් මේ කෝප්පේ පේනවා කියන කාරණාව එක්ක ඒක ගැන හිතනකොට අවංකවම අසරණකමත් එක්ක ප්‍රශ්නයක් එන්නේ නැද්ද බලන්න. ඊළඟට මොනවා හරි ජීවිතයේ හිතන වේදන කාරණා එක්ක හිතනකොට අවංකවම අසරණකමත් එක්ක ප්‍රශ්නයක් එන්නේ. ඊළඟට මම කවද පොත තුළ ඉස්බතු කරපු කාරණා එක්ක වගේ බලනකොට අවංකවම ජීවත් වෙන්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි ප්‍රශ්න කරන්න ඕන දෙයක් ඉස්මතු වෙනවා. ධර්ම කාරණාවක් අහද්දිත් එහෙම. එතකොට එහෙනම් අන්න ඒකේනා අර සම්බ්‍රහ්මචාරයෙන් නැත්නම් අර කල්යාණ මිත්‍ර ළඟට ගිහිල්ලා කලින් කලට ගිහිල්ලා ප්‍රශ්න කර කර අහනවා ස්වාමීනි මේ අර්ථය මොකද්ද? ස්වාමීනි මේක මොකද්ද? මේකේ අර්ථය මොකද්ද? මෙන්න මේ කාරණා අහනවා. එතකොට එහෙනම් දැන් මේ කරුණු නැත්නම් ඒ අයට අපි හිතමුකෝ පැවිදිලා අවුරුදු 100ක් ගියත් අද පැවිදි වුණත් මේ කාරණා ජීවිතයේ දෙන්නේ නැත්නම් යථාර්ථවාදී වෙන්න ඕන. නිකන් ඔහේ මේ අර්ථයක් නැති දෙයක් නිකන් ඔහේ කතා කරන කතන්දරයක් හරි හැලලක් හරි මොන හරි එහෙම දෙයක් වෙන්න බෑ. අර්ථයක් තියෙන කන්නේ අහන්නේ. අර්ථයක් තියෙන කාරණාවක් මොකද්ද කිය කියා ප්‍රශ්න කර කර තමන්ගේ කෝණයට කොටු කරගන්න නැති වෙන්න අසරණකමින් යමු වෙලා අහන ගතිය. අන්න දෙවැනි කාරණාව ශ්‍රේෂ්ඨ ජීවිතයක් නැත්නම් මේ නිවන් මඟ වඩන ජීවිතයක් කරා යමු වෙන්න අවශ්‍ය වන දෙවනි කරුණ තමයි ඒ ප්‍රශ්න කරන ගතිය. ඉතින් මේ ප්‍රශ්න කිරිල්ල එහෙනම් අපේ ජීවිතේ නිරන්තරයෙන් ඉදෙන්නට ඕන. තුන්වෙනි කාරණාව. සෝතං ධම්මං සුත්වා ද්වේන රූපකාසේන සම්පාදේති කාය රූපකසේන ච චිත්ත රූපකසේන ච. දෙවනි තුන්වෙනි කාරණාව තමයි දෙකක් වුණ විවේකයේ වාසය කරනවා. ඒකෙන් උත් වෙනවා. විවේක දෙකක්. මොකද්ද කාය විවේකයයි චිත්ත විවේකයයි එතකොට එහෙනම් කය විවේකය කියලා කියන්නේ පැත්තකට වෙලා හුදකලා වෙලා ඉන්න කාරණාව චිත්ත විවේකය කියලා කියන්නේ හිත තුල කෙලෙස් නීවරණ එදෙන්නේ නැතුව ඉන්න කාරණාව මොකද ඒවත් එක්ක ඉන්නකොට තමයි හිතන්න පුළුවන්කම ලැබෙන්නේ නිදහස ලැබෙන්නේ එතකොට ඒ හිතන්න පුළුවන්කම නිදහසන්නේ කාරණෝ එක්ක ලැබෙනකොට ඒක නිවන් මඟට මුල් වෙන ඒ ප්‍රඥාවට මුල් වන, ඒ උතුම් චර්යාවට මුල් වන කාරණාවට හේතු බවට පත් වෙනවා. චිත්ත හිතේ හුදකලාවක්, කයේ හුදකලාවක් කියන කාරණාව තමයි තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව සීල වාච හෝති පාතිමෝක්ඛ සංවර සංගතෝ විරති ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වංජේසු බහිදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු ඔන්න හතරවෙනි කාරණාව සිල්වත් වෙනවා සිල්වත් කියනවා මිසක් සීලමයෝ කියන්නේ නැහැ. දැන් අද ගොඩාක් වෙලාවට සිල්වත් භාවය නෙමෙයි තියෙන්නේ සීලමය බව. සීලමය කියන්නේ සීලයෙන්ම හැදිච්ච භාවය. සීලයෙන් හැදිච්ච භාවයක් නෙමෙයි පැවිද්ද කියන්නේ. අර අපි මේ ළඟදී මාගණ්‍ය සූත්‍රය කරේ සීලයෙන් නිවන් දකින්න බැහැනේ. සිල් නැතුවත් බෑ. එතකොට සීලමය නෙමෙයි සිල්වත්. ඒ කියන්නේ එයා ගත කරන ජීවිතයේ අර සීලය තුලින් නිර්මිත වෙච්ච එකක් නෙමෙයි. ගත කරන ජීවිතය යථාර්ථවාදී ජීවිතයේ යුක්ත භාවයේ සිල්වන්තයි. අන්න ඒක සීලවතෝ කියන්නේ. යථාර්ථවාදීව ගත කරන ජීවිතයේ යුක්ත භාවයේ සිල්වන්තයි මිස සීලය තුලින්ම ගොඩනගච්ච කෙනෙක් නෙමෙයි. ඒක ලස්සනට සමන මණ්ඩික සූත්‍රයේ පොඩි පැහැදිලි කරනවා සීලමය කියලා කියන කාරණාව තුළ සැබෑවටම ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ නැහැ. එතන තියෙන්නේ සනිකරම සීලබ්බත පරාමාසය කියන කාරණාවත් එක්ක යන වැඩ පිළිලක් විතරයි නිවන් මාර්ගක් වැඩෙන්නේ නැහැ. එතකොට සිල්වත් විතරයි ප්‍රාතිමෝක්ෂන් වල සීලෙන් යුක්ත වෙනවා. ඊළඟට ආචාර ඇවතුම් පැවතුම් පිළිබඳව අනුමාත්‍ය වර්ධේ බිය දකින බව, සමාදන් වෙච්ච ශික්ෂාපද රකින්න බව මෙන්න මේ කාරණාවෙන් යුක්තයි. යුක්තයි කියලා කියන්නේ ඒකෙන් නිර්මිතයි කියන එක නෙමෙයි. අර අර විදිහේ ජීවිතයක් ගත කරද්දී මොකද වෙන්නේ? අර වගේ නියුක්ත භාවයටපත් වෙනවා. ඒ විදිහේ ජීවිතයක් ගත කරන්නේ නැති වුනහම ඔන්න සිල් ලකින්න යනවා කියන කාරණාවේ තියෙන සීලමය බවයි. මේක හතරවෙනි කාරණාව. ඊළඟට පස්වෙනි කාරණාව පෙන්නනවා බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිතියෝ යේති ධම්මා ආදි කල්යාණ මජ්ජි කල්යාණ පරියෝසන කල්යාණ සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යයන් අභිවදන්ති තහ රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ තතහ වඩ සාපරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්දා පස්වෙනි කාරණා බහුසුතයි බහුසුතය කියන්නේ නිකන් හි තනි වචනයක් නෙමෙයි බහුසුත භාවය විග්‍රහ කරනවා කොහොමද බහුසුත වෙන්නේ බහුසුත කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න කතා හැලී ටික දැනගන්න එක නෙමෙයි බෞසුතයි කියලා කියන්නේ ජීවිත සාර්ථක වෙන ධර්මයේ මොන ධර්මයේද? ඔන්න පෙන්නනවා. සුත දරා ගන්නවා සුත රැස් කරනවා කොහොම ඒවද යේතිය ධම්මා ආදි කල්යාණ ඒ ධර්මයේ මැද සුන්දරයි මුල සුන්දරයි මධ්‍ය කල්යාණ මැද සුන්දරයි පරිෝසాన කල්යාණ අග සුන්දරයි සුන්දරත්වයේ තියෙන සාත්තං අර්ථ සහිතයි දැන් අද ගොඩාක් කතන්දර වල අර්ථයක් නැහැනේ එහෙනම් කතන්දර දරා ගන්නවා කියන එක නෙමෙයි අර්ථ සහිතදී සාත්තං අර්ථ සහිතයි සවැඤ්ඤණ වැඤ්ඤණ සහිතව ඒ කියන්නේ ඒකේ තියෙන පදපිළිවෙල ඒ විදිහටම දැනගන්නට ඕනේ. අර්ථය දැනගන්නට ඕනේ, පදපිළිවෙල දැනගන්නට ඕනේ. ඒ වගේ මොකද්ද ධර්මයේ කේවල පරිපූර්ණම්. කේවලත්වයේ පිරෙන. කේවලත්වයේ පිරෙනවා කියලා කියන්නේ තව එකට සාපේක්ෂත්වයේ මනින මින්මක් නොවෙන්නා වූ ධර්මයක්. කේවලත්වය. කේවලී කියලා කතා වචනේ පාවිච්චි කරන්නෙම දැන් අපි ගත්තොත් තව එකක සාපේක්ෂව කෝපය කියන එකට කේවල බවක් නැහැ නේ. එහෙනම් අපි අපි අපි දාගත් නිම්ම කියන කෝප් වෙලා තියෙන. එතකොට ද්වෛතාවයක් කියලා. ඊළඟට මේෂ කියන එකට කේවලත්වයක් නෙවෙයි. අපි දාගන්න නිම්ම කියන්නේ ද්වෛතාවයක් කියලා. ඊළඟට අපි මොනවා හරි මතකයක් එනවනම් ඒකෙත් අපි දාගත් නිම්මක් එක්ක තියෙන ද්වෛතාවයක් කියලා. කේවලත්වයේ තියෙන ධර්මය කියලා කියන්නේ ඒ පෙනෙන ධර්මපරියාය තුළ අපට දාගන්න අවශ්‍ය මිම්මක් නොවන භාවයක් ඒ ධර්මපරියායේ තියෙනවා. අන්න කේවලත්වයේ පිළිදෙන. ඒ වගේම තමයි පරිසුද්ධං බ්‍රහ්මචර්යය. ඒක පිරිසුදුම වූ උතුම් චර්යාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිවීමම ඉස්මතු කරන. දැන් මේ බෞද්ධ වෙන්න ඕනේ ඒකත් එක්ක. නිකන් ඔලේ හැලී නෙමෙයි. නිකන් ඔලේ කතන්දර නෙමෙයි. අර්ථ සහිත, ව්‍යංජන සහිත මෙන්න මේ අර්ථය ඉස්මතු වෙන පදපිළිවෙල ඉස්මතු වෙන උතුම් චර්යාව කේවරත්වයේ පිරෙන අන්නේ ටික තමයි මොකද්ද වෙන්නේ තතහ රූපස ධම්මා ඒබඳු ස්වરૂප වූ ධර්මය නිකන් ධර්මයෙන්ම නෙමෙයි තතහ රූපස ධම්මා ඒබඳු ධර්මෙහි බෞසුත වෙනවා දරා ගන්නවා වචනයෙන් ප්‍රගුණ කරනවා මනසින් කල්පනා කරනවා දෘෂ්ටි වශයෙන් නිරවුල් කර ගන්නවා මෙන්න මේ කාරණා වෙනවා එතකොට ඒක ඇහුවා දරාගත්තා වචනයෙන් ප්‍රගුණ කරනවා මනසින් කල්පනා කරනවා ditthya suppata විද්‍යාව වෙනවා කොයි විදිහටද අර්ථ සහිත ව්‍යංජන සහිත විදිහක් එක්ක තියෙන ධර්මපරියය. එතකොට නම් ඒ ඉගෙන ගන්න ධර්මපරියය තමන්ගේ කෝණයට වැටෙන එකක් නෙවෙයි. තමන්ගේ කෝණයට වැටෙන එකක් නම් තමා තුල තිබෙනා වූ නිර්වචනයක් එතෙන්ද අදාළයි තමාගේ මින්මක් අවත්. එදිලා තියෙනවා ද්වේතාවයක් එදිලා කෙවලක් තිබෙන එකක් නෙමෙයි. කේවලත්වයේ පිරෙන එකක් කියනකොට ඒකේ යමුවක් තියෙන්නේ හොයන්න යමක් තියෙන්නේ එහෙනම් ඒ ධර්මයෙන් දරාගෙන ඉද්දි හොයන්න යමු වෙනවා මිසක් වෙන කාරණාවක් නෙමෙයි සිදුවෙන්නේ දැන් මේ මොනවද මම මුලිනුත් කිය පැවිදිලා වුණු 100ක් ගියත් එදා පැවිදි වුණත් තිබිය යුතු පැවිද්දට නැත්නම් උතුම් චර්යාව උතුම් ප්‍රඥාවෙන් යුක්ත ජීවිත චර්යාවට අවශ්‍ය කාරණා වල ඒ මුල් වෙන කාරණාවේ පස්වෙනි කරුණ තමයි මේ පැහැදිලි කරලා පෙන්නන්නේ එන හයවෙනි කාරණාව ආරද්ධ විරියෝ විහෙරති අකුසලානම් ධම්මානම් පහනාය කුසලානම් ධම්මානම් උපසම්පදාය තහමවා දල්ල පරක්කමෝ අනිත්‍යත්ත දුහුරු කුසලේසු ධම්මේසු හයවෙනි කාරණා. වීරිය කියන්නේ මේ කියන්නේ වර්ධවා ගන්න හිම්ප. ආරද්ධ වීරිය. පටන් ගත්ත වීරිය. ඒ කියන්නේ පටන් ගත්ත වීරිය කියලා කියන්නේ හැම වෙලෙම නැවුම් භාවයක් තියෙන. හැම වෙලේම නැවුම් භාවයක්. ඇයි හැම වෙලේම නැවුම් භාවයක් තියෙන්නේ? කලින් කරපු දෙයක් එක සම්බන්ධයක් දැන් ඉදින බවට නැහැ. ඇයි කලින් කරපු එක සම්බන්ධයක් දැන් ඉදින බවට නැත්තේ? කලින් බවක් කියන කාරණාවක් ඉදිලා නැහැ මේ හිතන ජීවිතේ. එහෙනම් හැම වෙලෙම අලුතෙන් පටන් ගන්නවා. යෙදෙන යෙදෙන කාරණායක අලුතෙන් පටන් ගන්නවා. අන්න පටන් ගත්ත වීර්යය. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. ඒතර අකුසල කියනකොට රාග, දේශ, මෝහ ඔක්කොම අකුසල. මෝහත් අකුසල. එතකොට මෝහය කියනකොට මේ ලෝකේ ජීවත් වෙන තැනදී අපි අඥානකමින් ඉන්නවනම් ඒකත් අකුසලයක්. ඉතින් ඒ නිසා සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කුසල ධර්මයන් උපදවා ගන්න දැඩි කරගත්ත වීරියක්. නොපසබඩනා වීරියක් මේ කුසල ධර්මයන් කෙරෙහි තියෙන එක තමයි හයවෙනි කාරණාව. භ්‍රමචර්යාවට මුල් වෙන හයවෙනි කරුණ. ඊළඟට භ්‍රමචර්යාව ගැන උතුම් චර්යාවේ ප්‍රඥාවෙන් යුක්ත උතුම් චර්යාවේ ජීවිතයේ මුල් වන හයවෙනි කාරණාව තමයි ඒ. හත්වෙනි කාරණාව සංඝගතෝ කෝපන අනාන කතිකෝ හෝති අතිරච්ඡාන කතිකෝ හෝති සාමං වා ධම්මං භාසති පරං වා අජ්ජේසති අරියං වා තුන්නී භාවෝ නාති මඤ්ඤති ඔන්න හත්වෙනි කාරණා මොකද්ද සංගයා මැදට ගියාට පස්සේ නානාවිද කතා කියන්නේ නැහැ නානා කියුම් කියන්නේ නැහැ. තිරිසන් කතා කියන්නේ නැහැ. සංගයා පිරිස මැදට ගියාට පස්සේ නිකන් ඔහේ කටමැද දොඩවන්නේ නැහැ. තිරිසන් කතා කරන්නේ නැහැ. සාමංවා ධම්මං බාහති. තවම්ම හරි ධර්මයක් කියනවා. ධර්ම කාරණා. පරංවා අජ්ජේසති. එහෙම නැත්නම් අනුන්ට ඒ කාරණාව ධර්මයක් කියවන්න හේතු ගන්නවා. ප්‍රශ්න කරනවා. තමම් හරි ධර්මයක් කියන අතර අනුල්ලවා ධර්මයක් කියව ගන්න ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි එහෙමත් නැත්නම් එහෙමත් කරන්න අවකාශ නැත්නම් ආර්ය කුෂ්ණිම්බූත භාවයෙන් ඉන්නවා. ආර්ය කුෂ්ණිම්බූත භාවය කියලා කියන්නේ ආර්ය කුෂ්ණිම්බූත ඉක්මවා නොසිත කියන ආර්ය කුෂ්ණිම්බූත භාවය ඉක්මවා යන්නේ නැහැ. ආර්ය කුෂ්ණිම්බූත භාවය කියන්නේ දෙවන ධ්‍යානය. දෙවන ධ්‍යානය නිකන් ලබන එකක් නෙමෙයි. යථාර්ථවාදීව ධර්මයේ පිළිබඳව විචක්ෂණ සීලව යොමු වෙච්ච තැනදී ඉස්මතු වෙන කාරණා. මේ පිරිසමැදනේ. ඒකෝර පිරිසමැද මේ නිකන් පළගම් බැලගෙන වාඩිලා ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. දෙවෙනි ධ්‍යානය කියනකොට සිහිය යොමු කරගෙන ජීවිතයේ යෙදෙන කාරණා දිහා දකිනකොට විතක් ਵਿਚාර ඉක්ම වෙලා ඒකට යොමු වෙච්ච බවින් ඉන්න පුළුවන්. අන්න ඒක තමයි ආර්ය වූ දෙවෙනි ධ්‍යානයක් බවට පත් වෙන්නේ. එතකොට ආර්ය සුනිම්බුත් භාවය කියන්නේ ඇතුළත කතාවක් නෑ. සමාපත්තියක වාසය කරනවා කියන එක නෙමෙයි. මොකද ආර්ය සුනිම්බුත් භාවය පිළිබඳ සංයුත්නිකායේ සූත්‍රය කියන දෙවෙනි ධ්‍යානය කියලා සාරිපුත්‍ර සාමණේර සදාරන්නේ. එතකොට මේ දෙවෙනි ධ්‍යානය කියනකොට ඇතුළත කතාවක් එන්නේ නැති යථාර්ථවාදී දැකීමේදී තියෙන කාරණාව තමයි ආර්ය සුනිම්බුත් භාවය. එතකොට එහෙනම් පිරිස මැදට ආවට පස්සේ තිරස්චාන කතා තිරසන් කතා කරන්නේ නැහැ තමන් හරි ධර්මයේ කියනවා අනුල්ලවා හරි පොළඹව ගන්නවා නැත්නම් ආර්තුෂ්ණී භූත භාවයෙන් ඉන්නවා ඒක තමයි හත්වෙනි කාරණාව අවසාන කාරණාව අටවෙනි කාරණාව ඒක ඉතින් කොහොමද සිදුවිය යුතු කාරණාවන්නේ පංචසකෝපන උපාදාන කන්දේස උද්‍යබ්බාන පස්සේ විහෙරති ඉති රූපං ඉති රූපස්සම ඉති රූපස් අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනා සමුදු ඉති වේදනා අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදු ඉති සංඥා අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණ සමුදු ඉති සංඛාරාණ අත්ංගමෝ ඉති විඥාන ඉති විඥාන සමුදු ඉති විඥාන සත්ංගමෝ මෙන්න මේ විදිහට පංචපාස්කන්ධි උද්‍ය වය දකින්න ප්‍රඥාව. ඒ කියන්නේ වචන හැලලක් අරගෙන මේක කියෝ කියෝ මේක හිත හිතා ඉන්න කාරණාව නෙමෙයි. ස්වකීයත්වය දැන් පංචමස්ම දේවල් දකින්නවා කියන එක අපි සරල අර්ථාන්ත භාවයක් ගත්තොත් එහෙම ස්වකීයත්වයේ යෙදීමක් තියනවාද මේ යෙදීම පිළිබඳ විචක්ෂණශීලී වෙනකොට ඒ යෙදීම තුල läගගෙන ඉන්න ස්වභාවයක් නැති භාවයයි උදේවයි දැකීම මෙසේ රූපයයි මෙසේ රූපය හට ගැනීමයි සිදුවීමේ කෘත්‍යය යථාර්ථවාදී සිදුවීම ඕන් දැන් රූපය අනිත්‍යයි නෑ නෑ ඒව නෙමෙයි ඒව නිකම් මානසික හැලී විතරයි ජීවිතයේ සුඛියත්වයක් ඉදිච්ච තැනදී ඒ කෙරෙහි ප්‍රඥාව යොමු කරන තැනදී අන්නේ ප්‍රඥාවෙන් යුක්තව ඒ එක läග නොගන්නා ඉන්නා දැක්ම läග නොගන සිටින්නා වූ දැක්ම තමයි පංචපාස්කන්ධයේ උදේවයි දකින්නේ. දැන් බලන්න ඊළඟ කාරණා ඊළඟට පෙන්වන කාරණාවෙන් මේක ලස්සනට පැහැදිලි වෙනවා. ඊතුරු කාරණා ටික අග කරුණු ටික මුලයකින් වැඩිගෙන යනවා. තමේනම් සබ්‍රහ්මචාරීනං ඒවං සම්භාව යන්ති. අර සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් අරහිම සම්භාවනය කරද්දී ළමීපෙන් ඇසුරු කරද්දී අයංකෝ ආයස්ම සත්තාරං උපනිස් කවුද? ශාස්ත්‍රුන් වහන්සේ හෝ අනිතර ගරුක්කා සම්බ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව හිරිගොතක් ඇතුව වාසය කරද්දී මොකද වෙන්නේ? අද්දා ආයස්ම ආයම ආයස්ම ඥාන ඥානාදි පස්සම් පස්සති අයප්පි ධම්මෝ පියත්තාය ගරුත්තාය භාවනාය සාමාන්‍යං ඒකී භාවාය සංවත්තති මේ ඒ විදිහට ඇසුරු කරන් ඉන්නකොට දරුකටයුතු සබ්‍රමචාරින් වහන්සේ නමක් ලෙන්ගතුව ප්‍රේමයෙන් ගෞරවයෙන් යුක්තව ඒ කාන්තින් මේ ආයුෂ්මතුන් දන්න දේ දන්නවා දකින්න දේ දකිනවා මෙන්න මේ ධර්මයත් එක්ක ගරු භාවනීය පිණිස ගරු භාවය පිණිස අන්න ගරු භාවයක් කියන්නේ ඒකත් එක්ක ප්‍රිය භාවයක් පිණිස පුරුදු කිරීමක් ශ්‍රමණත්වයක් ඒ වගේම ඒ කියන්නේ ඒකී භාව එකම ස්වභාවයක් පිණිස පවතිනවා ප්‍රිය භාවයක් වෙනවා අය දැන් අර එහෙම අර එහෙම අසුරු කිරීමක් දෙන්නේ නැත්නම් ඒ විදිහට දෙන්නේ නැත්නම් ප්‍රිය භාවයක් නැහැ ගරු භාවයක් එයා ගරු කළ යුත්තේ වෙන්නේ නැහැ ගරු භාවයක් වෙන්නේ ප්‍රිය භාවයක් වෙන්නේ ශ්‍රමණත්වයක් බවට ශ්‍රමණ ධර්මයක් වෙනස පවතින්නේ ඒ වගේම ඒකීය භාවයක් කියන්නේ එකම අපි ගත විමුක්තිය සාරය කියන්නේ එකම ඉලක්කයක් වෙනස ස්වභාවයක් වෙනස පවතින්නේ මොකක් එක්කද අර විදිහට කල්යාණ මිත්‍රයෙකුට ඊටාම ගෞරවයෙන් ආදර ගෞරවයෙන් යුක්තව ඇසුරු කරන තැනදී එතකොට එනම් එයත් ගරු කටයුතු කෙනෙක් බවට පත් වෙනවා එයා සම්භාවනීය කෙනෙක් බවට පත් වෙනවා. එයා ශ්‍රමණත්වයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එයාත් ප්‍රියභාවයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් පත් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අන්නේ අසුර ඒ ඒ යමු වීම සම්පූර්ණ යමු වීම තමන්ගේ හිතට හිතට එන කාරණායක කටයුතු නොකිරීම ජීවත් වෙද්දී සම්පූර්ණයෙන්ම අන්නේ කාරණාවෙක යෙදෙන කොට ওই විදිහට වෙනවා. තංකෝ පනායස්මා සත්තාරං උපනිස්සාය විහෙරතෝ අනිතරං වාචාවා ගරුට්ටානි සබ්‍රහ්මචාරීන් අන්නිතර වූ සම්බ්‍රමචාරින් වහන්සේ වූ සාස්ත්‍රඥ වහන්සේව ආදර ගෞරවයෙන් යුක්තව අසුරු කරමින් ඉද්දී කාලේන කාලම් කලින් කල එළඹලා ප්‍රශ්න කරද්දී ඉදම්බත්තේ කතා ස්වාමීනි මේක මොකද්ද මෙහි අර්ථය මොකද්ද කී කියා ප්‍රශ්න කරද්දී එයාට අර විවෘත නොවෙච්ච අයුක්ත කළා පෙන්නනවා ප්‍රකට නොවෙච්ච ප්‍රකට කළා පෙන්නනවා සැකන සැකසන් ඉක්මලා දෙනවා අන්න එතකොට මොකද වෙන්නේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ නැත්නම් ඒ ඒ ආයුෂ්මතුන් දන්න දේ දන්නවා. දකින දේ දකිනවා. අන්න ඒ ධර්මය ඔහුගේ ප්‍රිය ස්වභාවය, ප්‍රියත්වය පිණිස හේතු වෙනවා. නැතුව නිකන් ඔහේ නිකන් හැලී කියවන තැනදී ප්‍රියත්වයක් කියන්නේ නේ. ප්‍රියත්වයේ ප්‍රියභාවයක් බවට පත් වෙන්නේ අර විදියට ප්‍රශ්න කර කර අහනකොට. තරුභාවයක් බවට පත් වෙන්නේ අන්න එතනදී. ශ්‍රමණත්වයක් බවට පත් වෙන්නේ අන්න එතනදී. ඒකී භාවයක් එකම කාරණාවක් එක්ක මුල තියෙන්නේ. අන්න එතනදී ඒ විදියට ප්‍රශ්න කර කර අහන තැනදී සංකෝපනායස්මා ධම්මං සුත්වා ද්වේන ඒ වගේම ඒ ආයස්මතුන් දෙකක් වූ හුදකලාව විවේකී ගත කරනවා නම් කාය විවේකී චිත්ත විවේකී කියන දෙක අන්නේ ආයස්මතුන් ගරුභාව දන්න දේ දන්නවා දකින දේ දකිනවා ගරුභාවනීය කෙනෙක් ගරුත්වයෙන් යුක්ත කෙනෙක් ප්‍රියශීලී කෙනෙක් ඒකී භාවයෙන් යුක්ත කෙනෙක් ශ්‍රමණත්වයෙන් යුක්ත කෙනෙක් ඒ බවට යාපත් වෙනවා ඒ වගේම සිල්වත් වෙනවා නම් සීලමය නෙමෙයි සීලම වෙනකොට ඒතරම් ගරු භාවයක් ඇත්තෙම නෑ. සිල්වත් සිල්වත් වෙනවා නම් අන්න ඒ ප්‍රාතිමොක්ඛ සංවර සීලියත් එක්ක අර සීලයෙන් යුක්ත භාවය නැතුව යන ප්‍රතිපදාවේ සිල්වත්. අන්න ඒ කෙනා ඒ ආයුෂ්මතුන් දන්න දේ දන්නවා, දකින දේ දකිනවා. ඒ ආයුෂ්මතුන් ප්‍රිය භාවයෙන් යුක්තයි, ගරු භාවයෙන් යුක්තයි, ශ්‍රමණත්වයෙන් යුක්තයි, ඒකී ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ ආයුෂ්මතුන්. එතකොට ඒ කෙනා එච්චර ප්‍රියශීලී වෙනවා. ඒ වගේම තමයි අනෙක් කාරණාව බහුසුතයි කොහොමද බහුසුත වෙන්නේ? අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයෙන් පිරෙන, සුදකලාවත්වයෙන් නැත්නම් කේවලිත්වයෙන් පිරෙන ඒ පිරිසුදු භ්‍රමචර්යාව විස්මතු කරන ඒ සම්පූර්ණ ඒ ධර්මයම අහලා දරාගෙන වචනයෙන් ප්‍රගුණ කරලා කියන්නේ ඒකෙන් ඉස්මතු වෙන්න ඕනද ඒ ක්‍රමය. අන්න ඒ කෙනා ditthya suppata විද්‍යාවෙච්ච ඒ කෙනා දන්න දේ දන්නවා, දකින දේ දකිනවා. ඒ කෙනා ප්‍රියත්වයෙන් යුක්තයි, ගරුත්වයෙන්, ප්‍රියභාවයෙන් යුක්තයි, ගරුභාවයෙන් යුක්තයි. ඒ වගේම ශ්‍රමණ භාවයේ සැබෑම ශ්‍රමණත්වයේ කියන කාරණාව පිණිස යුක්තයි. ඒකී භාවයෙන් යුක්තයි. එහෙම ධර්මයේ දන්න කෙනා. ආරද්ධ වීරියෝ පටන් ගත්ත වීරියෙන් යුක්ත තියන අකුසල ධර්මයන් එනකොට දැඩි කරලා අරගෙන ඒවට පහර එල්ල කරනවා නම් පටන් ගත්ත වීරියෙන් යුක්තව අන්නේ ආයස්මතුනොත් දන්න දේ දන්නවා, දකින දේ දකිනවා. ඒ වගේම ප්‍රිය භාවයෙන් යුක්තයි, ගරු භාවයෙන් යුක්තයි, ශ්‍රමණත්වයෙන් යුක්තයි, ඒකීය භාවයෙන් යුක්තයි. කියන්නේ එකම දෙයක් ඔස්සේ යොමු වෙලා තියෙනවා. සංගයා කෙනෙහි ඉදිරියට යමුනාට පස්සේ නොයේ කතා කරන්නේ නැත්තම්, තිරිසන් කතා කරන්නේ නැත්තම්, තමන් හරි ධර්මයක් කියනවනම් ධර්මයක් ඒ කයි කතන්දර නෙමෙයි. තමන් හරි ධර්මයක් කියනවනම් ඒ වගේම අනුල්ලවා හරි කියව ගන්නවනම් අන්න ආර්ය දුෂ්පින් භූත භාවයෙන් ඒක ඉක්මවන්නේ නැත්තම් අන්නේ කෙනා දන්න දේ දන්න කෙනෙක්, දකින දේ දකින කෙනෙක්, ප්‍රිය භාවයෙන් යුක්තයි, ගරු භාවයෙන් යුක්තයි, ඒ වගේම ශ්‍රමණත්වයෙන් යුක්තයි, ඒකී භාවයෙන් යුක්තයි. ඒතර බලන්න ශ්‍රමණත්වයෙන් බව යුක්ත වෙන්නේ එතනදී. අවසාන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. පංච පාස්කන්ධය කෙරෙහි උද්‍යප්පයානුපස්සීව වාසය කරනවා නම් ඒ කියන්නේ සුඛියත්‍යයක läග්ගර ඉන්න බවක් නොවි සුඛියත්වයෙන් ඉක්මවන දැක්මින් යුක්ති භාවය නම් ප්‍රායෝගිකව දෙන්නේ. ඒ කෙනාට තමන් ගත්ත මතේ තමන් ගත්ත ලැබගත්ත දෙයක කිසි විදියකින් ඉඳ ඉඩක් නැහැ. මොනම කාරණාවකවත්. අන්න එහෙම ජීවිතයක් ගත කරන තැනදී එයා දන්න දේ දන්නවා, දකින්න දේ දකිනවා. ප්‍රිය භාවයෙන් යුක්තයි, ගරු භාවයෙන් යුක්තයි, ඒ වගේම ශ්‍රමණත්වයෙන් යුක්තයි, ඒ වගේම ඒකී භාවයෙන් යුක්තයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒතර බලන්න එහෙනම් ඒ කරුණු ටිකින් පැහැදිලි කරලා පෙන්නවා සම්පූර්ණයෙන්ම මේ ප්‍රඥාව කියන කාරණාව මැදිහත් වෙලා උතුම් චර්යාව උතුම් සුන්දර ජීවිතය මුල් වෙන ජීවිතයේ විදිහ. එතකොට නම් මෙන්න මේ කාරණා ටික හිත හිතා හිත හිතා පරිචලම් පළවෙනි එක. පළවෙනි එකේ ඉඳලා මේවා ප්‍රමාණිකව හිත හිතා හිත හිතා හුරු කරන්නට ඕනේ. ීමේකෝ භික්ඛවේ අට හේතු අටපච්චයව මෙන්න මේ අට හේතුයෙන් අටපත්තේ භ්‍රමචර්යාවට මුල්වනේ ප්‍රඥාවේ උතුම් චර්යාවට මුල්වන ප්‍රඥාවේ මුල මුල්වනේ ප්‍රඥාවේ හේතු tikai මේ පැහැදිලි කරේ නොලබපු දේ ලබනවා ලබපු දේ වඩා දියුණු භාවයට පත් වෙනවා කියලා බුදුරණවහන්සේ පෙන්නලා දෙනවා. එතකොට එනම් ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ තුලදී සම්පූර්ණයෙන්ම සැබෑම ශ්‍රමණත්වයේ සැබෑම පැවිද්ද ජීවිතය අර්ථාන්විත වෙන හැටි පැහැදිලි කරනවා. එතකොට ඊයේ කතා කරපු ටිකයි මේකේ මුල ඉඳලා යන ක්‍රමේ ඊයේ කතා කරපු දේ ටිකේ සම්පූර්ණ මුල තියෙනවනේ. ඒ යමු වීම කියන එක. එතකොට මේ මුල ඉඳලා මේ වැඩපිළිවෙල හුරු කිරීම කියන කාරණාව විචක්ෂණ සීලී බවත් එක තමයි ඒ උතුම් චර්යාව තමන්ගේ ජීවිතේ läග නොගන්නා බව කියන කාරණාව තම තමාට කොටු වෙච්ච රාමෙන් නොඉන්නා බව කියන කාරණාව සිදු වෙන්නේ එතකොට සම්පූර්ණයෙන් අර යොමු වීමත් එක්ක මුළු ජීවිතේම තියෙනවා මේ තමයි ආදි බ්‍රහ්මචර්යයෙන් පඤ්ඤා සූත්‍රය. මොනවාරි අහන්න තියෙනවද? කාය විවේකයේ චිත්ත විවේකයේ ඊළඟට කාණිත සූත්‍රය කියන අපපිච්චෝ කියන තේසම මට කියන මෙතන අපිට තේන බාහිරාක්ෂි වඩා කාය විවේකයේ අපපිච්චේ කියන්නේ අපිට තේන බාහිර අර්ථයට එහා ගිය දෙයක් ඇති කියලා මොකද ඊයේ කරපු දේ සමස්ත සමස්ත විතර වෙන විදිහට තමයි රටේ ඉස්සරට ඉඩක් නැති තරම් වත පිළිවෙත දේවල් සමස්ත සමාජවලට ඒකට ගොඩක් ඒ දෙක සමස්ත මේ ඒකෙදීම අනවශ්‍ය දේවල් දැන් අපකීච්ච කියනකොට දැන් කෙලින්ම රහත් වීමෙන් කතා කරන්නේ දික්ටි සම්පන්න කෙනෙක් එතකොට ඒ කිනා සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය කරගෙන යන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි බාහිර කටයුතු කියන කියන කාරණාව ඉක්මවීම තමයි විශේෂයෙන්ම වැඩාඩු භාවයක් යුක්ත වෙන්නේ. දැන් අතනදි වතපිළිවෙත කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ හුදකලා වෙනවා. හුදකලා වෙන්නේම සාධාරණයි සෝතාපන්න කෙනෙකුට. සෝතාපන්න කෙනෙකුට තරන්නේ නෙමෙයි සෝතාපන්න ධ්‍යානලාභී කෙනෙකුට. එයා තමයි සැබෑම උදකලා වීමේ අර්ථය ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ කිනාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒත් පොත පිළිසක් තියෙනවා යම් කිසි මට්ටමකට. ඊළඟට දැන් මෙතන කාය වේග චිත්ත වේගය කියන කාරණා දැන් අපි ගත්තොත් එහෙම අපි තුල තියෙනවා නම් දැක්මකින් යුක්ත ජීවිතයක් සකස් වෙන භාවය යම් කිසි විදියකට එතකොට ඒ කෙනාට අදාළ වැඩ කටයුතු කරලා ඒ වුණාට පස්සේ කායක් පොඩි හරි කාලයක් තියෙනවා එතකොට එයා ඒ කාලය තුල පුළුවන් තරම් උත්සාහ කරනවා වෙන කටයුතු වලට යන්නේ නැති වෙන්න. එයා පුළුවන් තරම් ඒක උත්සාහ කරනවා. දැන් දැන් මෙතන කරන පිරිස මැදට ආවට පස්සේ තිරච්චන කතාව ඒ දැන් ඒ ඒව අදාළ වෙන්නේ නැහනේ. වත් පිළිවෙත් කරනවා කියන කාරණාව. එතකොට කාය විවේකයේ කියන කාරණාව නම් වෙනම ඇති වෙන්න ඕන එකක්. හැබැයි චිත්ත විවේකයේ කියන කාරණාව අපිට වත් පිළිවෙත් එක්කම හිතා ගන්න පුළුවන්. ඇතුළතින්ම විවේකයකටපත් වෙනවා කියන කාරණාව ධර්මයත් එක්ක වුණාට පස්සේ. හැබැයි කාය විවේකයේ කියන්නේ අර තමන්ට යම් වෙලාවක් හම්බෙනවාද ඒ වෙලාවේදී ඒ විවේකයේ තිබුණ තමයි ප්‍රධානම කාරණාව සංගණිකාරාමතාවට එන්නේ තු. එතකොට ඒක තමයි සම්පූර්ණ තීර වෙන්නේ. ශේකේ දැන් අතන කර්ණව සූත්‍රය ගත්තාට පස්සේ ගොඩාක් අර සාංශ කියන්නේ ශේකේ. ඒතර ශේක කෙනෙක් එයා සම්පූර්ණ ජීවිතේ වෙන් වෙලා තියෙන්නේ. එතකොට එයාට ගොඩාක් පිළිවෙත් කියන ඒවා අඩුයි. එයා අවශ්‍ය දේ මුවරලා තියෙන්නේ. එයාට සම්පූර්ණයෙන්ම ප්‍රතිපදාවෙන් කරන්න පුළුවන්. මොකද එතන අවසානයේ කියන්නේ අනුප අනුප කියන්නේ ආපහු වෙන්නේ නැහැ කියන කියන්නේ හොඳටම ඒ ස්වභාවයත් එක්ක ඉන්නවා කියන එක. මුල් වෙන කාරණාව ගත්තට පස්සේ පුළුවන් හැටියට කාය වේගී චිත්ත වේගී හඳුස ගන්නට ඕනේ. ඒ කියන්නේ අර දස දසදම සූත්‍රයේ පැහැදිලි කරන්නේ. ශුන්‍යාකාරය අපිට මහමිත අභිඥාපච්චය කියලා බං කියන්නේ. එයාට හැම වෙලෙම තියෙන හැඟීමක් තමයි නිතරම ශුන්‍යාගාරේ හිත්තරව වාද කියන පිරිස නැති තැන හිත්තරව වාසය කරන එක. දැන් ගොඩාක් කලාවට තියෙන කාරණාවක් තියෙනවනේ අර පිරිස එක්කම ඉන්නකොට අර එකටම ඉන්න ඕන ගතියද? ඒ කියන්නේ ශුන්‍යාගාර හිස්ව දැන් මාස ගණන් අවුරුදු ගණන් දවස් ගණන් කියන එක දවසේ ගත කරන කාලය තුල. දවසේ ගත කරන කාලය තුල ශුන්‍යාගාරයේ ඉතරව වාසය කරන්න කැමැත්තක් තියෙනවා නම් නිතර නිතර ප්‍රත්‍යක්ෂා කරනවා. ඒතකොට ඒ කාරණාවයි මේ කාරණාවයි හසුදෙනවා. පස්සේ කර්මකට කියන්නේ වෙලා ධර්ම කරුණක් මාලා කියනවා ධර්මයේ ධර්මවා ධර්මයේ ධර්මයේ එතන මොකක්ද අන්න එක තමයි එතකොට දැන් මේකේ මාතෘකාව කලේ නිකන් නිකන් නෙමෙයි උතුම් චර්යාවයුක්ත ප්‍රඥාවට මුල් වෙන කාරණාවනේ එහෙනම් එයා කළ යුතු කාරණාව කරනවා කියන එක. කියන්නේ නිවන් මාර්ගය කරනවා. ඒ කියන්නේ පළවෙනි කාරණාව සිද්ධ වෙනවා. ඇත්තට මේ කාරණු ටික අර්ථාන්විත වෙන්නේ මේ අටම අර්ථාන්විත වෙන්නේ සෝතපන්න කෙනා ඉඳලා. සම්පූර්ණයෙන් අර්ථාන්විත. අපිට පළවෙනි කාරණාව ඉඳලා තමයි අපි හොඳට බලන්න ඕනේ. පංච පාසන උදේව දක්නවා කියන්නේ කොහොමද වෙන්නේ නැහැනේ. පළවෙනි කාරණාව ඉඳලා අපි ඒව හුරු කරන්න ඕනේ. මේ දැන් පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව දැන් දෙවෙනි කාරණාවත් හිතන කෙනාටනේ තියෙන්නේ. පළවෙනි කාරණා කොහොමද යොමු වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාවත් එන්නේ ප්‍රශ්න කර කර අහන එක හොඳට හිතන්නට ඕනේ. හිතන්න නැත්නම් ප්‍රශ්න එන්නේ නැහැ. මම නිතරම කියන්නේ ප්‍රශ්න කරන ගතියක් එන්න ඕනේ ජීවිතේ. අන්න එහෙනම් ප්‍රශ්න කරන ගතිය එන්නේ හිතනවා. එතකොට එහෙනම් ටික ටික අපට වටින කරුණු තියෙනවා. නමුත් මේ හැම එකක්ම පළවෙනි කේ ඉඳනම හරියට වෙනවනම් එයා සාසනයට ඇතුළත් වෙච්ච කෙනෙක්. එහෙනම් ශාසනය කියන්නේ පස්සබෑම ශ්‍රමණයෝ ටිකනේ. පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මෙහි කියලා. දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා. එහෙනම් සැබෑම ශ්‍රමණත්වයේ කියන කාරණාවට යොමු වීමේ අර්ථය සිදු වෙනවා. ඉතින් ඒක නිසා මේ අපි අර මුල් වෙන කාරණා හැටියට ගත්තාම අපට පුළුවන් උපරිමේ අපි කරන්න උත්සාහ කරන්නට ඕනේ. අවසානට කියන අර මේ ජන දන්න දේ දන්නවා දකින්න දකින්නවා කියන එක වෙන්නේ එතනදී. අපි අනිවාර්යෙන් හුරු කරද්දි වෙනවා. දැක්මකටපත් වෙනවා. ඒ කියන්නේ යා සෝතපන්න වෙනවා කියන කාරණාව. ඒකේ භාවයටපත් වෙනවා කොහොමද? අත්‍යවශ්‍ය කියන්නේ පුද්ගල විශ්මූණක එක අරමුණකට වැටෙනවා කියන එක. ඒක තමයි එතකොට එකම අරමුණ විමුක්තිය. එතකොට අන්නේ ඒකේ භාවය දැන් මේ වගේ පොව පරිවර්තනයේ තියෙන නෛර්යානිකත්වය කියන්නේ. එතකොට අර විමුක්තිය කියන කාරණාව එතකොට සැබෑ විමුක්තිය. ඒ කියන්නේ විමුක්තිය කියලා තමන් දාගත්ත විමුක්තිය ඕන තරම් තියෙනවනේ ලෝකෙ. නේව සංඤීනා සංඤී දක්වා විමුක්තිය තියෙනවා. ධර්ම ප්‍රතිපදා තියෙනවා. ඒව නෙමෙයි. සැබෑවටම 10 දෙනෙක් නම් ඇඟවල් 10ක් වුණාට, කයවල් 10ක් වුණාට දැක්මවල් එකයි. එකම දෙයක් කරා යන්නේ. ඒකත් කොහොමද එහෙමම සාමාන්‍යයෙන් භෞතික ස්වභාවය කියන්නේ පෙරවීමේ ධර්මයේ මනාව අවබෝධ කර ගැනීම ඒ වගේම ආත්මයේ විරිය ඇති කර ගැනීම එතකොට ආදී සුඛුන් භාවය එතකොට මේ පංචපාදස්කන්ධයේ උදේවය දැනීම ගැනීම කියන්නේ මේ මේ රූපයන් මේ රූපයන් මේ මේ සුඛ සමනය කරන කී දකින්න සාමාන්‍ය සක්කාය විදි දුරුකරන්නට මොකද මේ ඔක්කොගෙම තියෙන්නේ මේ හැම එකක්ම හරියට වෙනවනම් කාදෙට දුරු වීමත් එක්ක හැම එකක්ම හරියට වෙනවනම් දැන් පළවෙනි කාරණාවම අර්ථානිත භාවයේ සද්ධානුසාරි කියන්නේ පළවෙනි කාරණාව අර්ථානිත භාවයේ කියනම සද්ධානුසාරි කියන්නේ එතකොට එතන ඉඳලාම යන වැඩ පිළිවෙල තියෙනවා මේ වික්ෂූන්ට මේ වික්ෂූන්ට අදාළ කාර්යයන් සම්බන්ධ විසම් කතාවේ දෙවිදී ඒක මේ කොහොමද සම්බන්ධ අදාළ අපට අදාළ නැති කතා. දැන් අපි ගත්තොත් එහෙම සමහර ලෝකයේ තියෙන කතා අපට අදාළ ඒවා තියෙනවා. දිවත් වෙද්දී. එතකොට ඒක දිලක්ෂණ කතාවක් නෙමෙයි. අපට අදාළ නැති කතා දිනවනේ. එහෙනම් අපට දැන් උදේස පාලනය කිරීම. අපට අදාළව නෑ. ඉතින් අපට අදාළ වෙන කතාව තමයි සිරිත කතාවක් කියන්නේ. දෙතිස් කතා කියලා මේ විස්තර කරන ඔක්කොම වචන වලට ත්‍රිසං කතා. දෙතිස් කතා කියලා එකක් 31යි තියෙන්නේ. දෙතිස් කතා කියලා නෙමෙයි තියෙන එක ත්‍රිසං කතා. ඒකට කියන්නේ ත්‍රිසං කතා කියලා. දැන් අපි ගත්තොත් මෙහෙම සමහර ලාවට කෑම ගැන කතාව දැන් ඔක ආහාර ගැන තියෙනවනේ. පින්ඩපාත යනකොට පින්ඩපාත යන විදිය. දැන් අපි දැන් කෑම හදනම කෑම හදන විදිය. ඒතර අදාළ දෙයක් තියෙනවා අපේ ජීවිතේ. එහෙම නැතුව අරක රසයි මේක රසයි මේව හොඳයි මේව හොඳයි අන්න එතකොට ඒක අදාළ නැති එකක් සම්මුතිය කියන්නේ. එතකොට අපිට අපේ ජීවිතයට අදාළ නොවන දැන් දැන් ගත්තොත් එහෙම සැබෑවටම මේ අපි ආදි වස්තන වල සීලය ගත්තහම ගිහිවර කියන කන්නේ. ඒක පැවිදුර කියන එක නෙමෙයි. ඒතර ගිහියට තියෙනවා එන සම්පපලාප කියන්නේ නැහැ කියන. ඒක සිතන කතා කරන්නේ නැහැ කියන. ඒතර ගිහි කෙනෙක් ගිහි ජීවිත ගත කරන්නේ. ගිහි ජීවිතයේ ගත කරන තැනදී එයාගේ වැඩ කටයුතු කරද්දී සම්පප්පලාප නොකියන කෙනෙක් වෙන්නට ඕනේ. දැන් එයා වැඩ කටයුතු කරද්දී කතා කරන්න වෙනවනේ. එහෙනම් එයාට අදාළ දේ කටයුතු කරද්දී ඒක සම්පප්පලාපයක් වෙන්නේ අදාළ නැති දේවල් අනවශ්‍ය දේවල් අන්න ඒක තමයි දේශනා කතා කියන්නේ. නලබුත් දේ ලබන්නට ලබුත් දේ දිනු කර ගන්නට කියලා කතා කරන්නේ යෙදෙන යෙදෙන කාරණා සමග එදිනදා ගත කරන ජීවිතයේ අපි පටන් ගන්න ජීවිතය යොදා ගන්න කොහොමද කියන එක ආරාධනීය කියන එක ලබපුදේ ලබන්නට ලබපුදේ දිනු කරගන්නට කියන මේ ප්‍රතිපලයට එන්න මොන වගේ වැඩ පිළිවෙලකද ආරාධනීය කියන එක යොදවන්නේ? ඔක ඇත්තම සම්පූර්ණයෙන් අර්ථාන්විත වෙන්නේ විචක්ෂණශීලී ජීවිතයත් එක්ක. හිතන ජීවිතයක් තුළ ගත්තට පස්සේ ඒ කෙනාට කෙලෙසයක් කෙනකොට යන හැම වෙලෙම එක හිතන දක්ලනවා. කෙලෙසි පවත්තන්න කරන්නේ. දැන් කෙලෙසි කියලා කියන්නේ නිකන් අපිට කතා කරන රාගය දේශ කරන්නේ නෙමෙයි. කෙලෙසේ මාන්නේ දැඩිකම තම්බේ විුත්තරති භාවය හැම එකම කෙලෙස්නේ. ඒතකොට අන්නේ කාරණාවේදී අර යෝනිසෝ මනසිකාරයේ සිදු වෙනවා නම් යම් යෙදීමක් එක්ක එතන අර්ධ විරියක් එදෙනවා. යෝනිසෝ මනසිකාරය කියන කාරණාව සිදු වෙන්නේ ඒ අවස්ථාවේ යෙදෙන කාරණා එක්ක විමසන කාරණාවයි. දැන් අපි ගත්ත ලෝකයේ මට්ටමින් වුණත් අපි ලෝකේ වැඩක් කරද්දී පවා ධර්මයේ ප්‍රායෝගිකත්වය නොඋනට අපේ මතය අපි ඉදිරියට දාගන්න නැතුව ඊදෙන ධර්ම ස්වභාවයට අනුව විමසන්න පෙළඹෙනවා. ඊදෙන ධර්ම ස්වභාවයට අනුව. අන්න එතකොට එතනදී යෝනිසමනසිකාරක ඉස්මොස් වෙනවා. තමන්ගේ මතයක් කියන්නේ. දැන් අද ගොඩක් වෙලාට අපේ මතයක් යනවානේ. කොච්චර සාධාරණවත් කොච්චර හරි වුණත් තමන්ගේ මතයක් නොයන්නවා. තමන්ගේ මතයක් කියන්නේ නැත්නම් අන්න එතනදී මේ ආරම්භ වේලියක් හැදෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම එතකොට නිකන් එයා පටන් ගන්නවනේ. ඒ කියන්නේ දැන් ජීවිතයේ ඉදෙනකොට මොන හරි කාරණාවක් එක්ක අපි ජීවත් වෙනකොට ඒක හොයන්න පටන් ගන්නවනේ. හැම වෙලෙම පටන් ගන්නවා. යෙදෙන කාරණාව එක්ක යෙදෙන කාරණාව කලින් හොයලානේ. කලින් සම්බන්ධයක් නේ. දැන් යෙදෙන කාරණා පටන් ගන්න. පටන් ගන්න විදියක් තියෙනවා. හැම වෙලෙම මේක මොකද්ද කියලා බලන්න පටන් ගන්න විදියක් තියෙනවා. අනිත් කලින් එකත් එක්ක සම්බන්ධයක් නෑ. අනුරුදේ මේ අර්ථය නිසා මේ ඉක්මනට මේ අනු අනුවේදන යන්නේ කියන එක ඒකත් සේකයට වෙන්නේ අනිත් කෙනාට වෙන්නේ නැහැ ඒක උපරිම ඉන්ද්‍රිය සංවරය උපරිම ඉන්ද්‍රිය සංවරයේදී හිතන ජීවිතයක් නම් තියෙන්නේ ජීවිතයේ යෙදෙන තැනදී අසකන්නාදී දිවකම යෙදෙන තැනදී අන්න ඒකත් එක යමු වෙන්නේ නැහැ. ඒක නිමිති අනුවෙන් ඉගෙන ගන්නෙ නෑ එතකොට. අපි පුළුවන් තරම් ඉතින් බලෙන් අපි අපි පළවෙනි කාරණාව තමයි අපි හිතන්න පුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ජීවිතය යථාර්ථවාදී වෙන්නට නම් වෙන මොනවත් නෙවෙයි පළවෙනිම කාරණාව හිතන්න පුරු වෙන්න ඕනේ. හිතන්න පුරු වෙවි යොමු වෙන්න ඕනේ. මම අර මම පොත ජීවිතේ එකත් එක්ක පළවෙනිම කාරණාව ඒක. අන්න එතකොට තමයි අපිට එතනින් එහාට අර්ථානික මේ කරුණ වැඩි වෙන්නේ. එහෙම නැතුව තියෙද්දි අපට යම් යම් දේවල් තින් අපි පුළු පුළුවන් හැටියට කරන එක වටිනවා. නමුත් මේ කාරණා යථාර්ථවාදී වෙන්නෙම හිතන්න පෙළඹෙමින් අනුගත වීම කියන කාරණාවත්. කෙවිතේ කියනවා කියන්නේ කෙවිතේ කියනවා කියන්නේ අර අර්ථය දිනස අනුන්දර ගන්නදී කෙවිතේ කියන්නේ කියන්නේ නිවීමමයි එතකොට කේවලිත්වය කියන්නේ තව සාපේක්ෂත්වයක් නැහැ. තව එකක් එක මැනීමක් නැහැ. අපි මේ ලෝකයේ ඕන දෙයක් කතා කරනවා ඕන විග්‍රහයක් කරනවා තව එකක් එක මැනලා තියෙනවා. සාපේක්ෂ තත්වයකින් මැනලා තියෙනවා. සාපේක්ෂ තත්වයකින් නොමනිනවා නම් නිවෙනවා. ඒතර නිවීම පිණිසම තියෙන කාරණා. ඉතිරමසුත් කියන්නේ කොහොමද පාවිච්චි ආහාර සර්ජන කියන්නේ. හ්ම්. ඒකකට මේ සූත්‍රය ගලන විදිහට මේ කල්යන්තයට ආදර වෙන මෙලවීම ඉතින් ප්‍රශ්න කරලා විමසන එකක් නෙකින් ඒකවත ඒ ප්‍රශ්න කරලා විමසනකොට ධර්මයක් කියන එකම අපි වෙන එකත් එක්කනේ හ්ම් එතකොට අපි වස්තුත භාවය කියලා දරාගන්න ඕනේ එතකොට ඒ කාරණා කොහොමද ඒකට අදහන් දෙන්නේ දැන් එතකොට දැන් ඇත්තටම අදනේ අපට තියෙන පොත් දැන් මේ කාරණු ගත්තට පස්සේ ගුරුවරයා නැත්නම් කල්යාණ මිත්‍රයා කියන දෙයක් විතරනේ ධර්මයේ වෙලා තියෙන්නේ. දැන් අපට එහෙම මෙහෙම අයින්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට එහෙනම් කල්යාණ මිත්‍රයා කියන දෙයක විතරනම් තියෙන්නේ. දැන් එහෙනම් මේ අහපු කාරණාවනේ කල්යාණ මිත්‍රයා කියලා දීලා තියෙන්නේ. ඒතකොට මුලමෙදාග සුන්දර අර්ථ සහිත ව්‍යංජන සහිත. ওই කාරණාවනේ කියලා දීලා තියෙන්නේ. එහෙනම් ඒ කාරණාව තමයි බහුසත වෙන්නේ. ඒකම සත්‍යනේදා කරන්න ඕනේ. ඒ කාරණාව. දැන් අද අපට වෙලා තියෙන අපි අර පොතේ මේ පොතේ මේ පොතේ කියලා අර එහෙම හිතදිල්ලක් තියෙන්නේ. ආරම්භයේදී පරිණතක සම්බන්ධය කියලා නැති ඒකවල මට ඒක දැන් ප්‍රශ්න කරලා ඉන්න කර අමස්සාව ප්‍රශ්න කරනවා කායයේ සිටුවේදී කියලා කාරණාවක් තියෙනවා. ඒකට ප්‍රශ්න කරන විශේෂිත කාරණාවට ආදාන කුක්කේක කායයේ සිටුවේ. ඔව්. සිටුවේදී කියන්නේ යට අවස්ථාවක් එදෙනවා ඒ රිමත් එක්ක. හ්ම්. කියන්නේ ආරම්භ විදියේ කියන කාරණාවනේ කායයේ සිටුවේදීම තේරෙන්න ඕනේ කාරණා. ඔව්. එතකොට දැන් මේක මෙතන විස්තර කරපු විදිහට මට හිතුණා මේ දැන් හරි දැන් පාරණවලින් ටිකට ඒකත් සංකාර ධර්මාදේ කියලා දැනගන්න විමසීම කියන එකයි සිහියයි ඊරිය කියන කාරණා අන්න ඒ වගේ අපිට දැන් ආරම්භයේදී කිව්වම අපි ඊරිය කියන කාරණාවක් ලඟු වෙනවා එහෙම නැතුව එතන එළීමක් වගේ නම් අපි කතා කරන්න ඕනේ කෙලිම සිහිය නොවන වීර්ය වගේ අදහසක්. ඔව්. අර විදිහට අර විදිහට යොමු වෙච්ච කෙනෙක් දැන් ඔය ඇත්තටම අර සද්ධා සූත්‍රය මට මට සූත්‍රය නම් මතක නැහැ. කදිර ප්‍රාණපතේ තියෙන සද්ධාවන්තයා කලය මිත්‍රයට යොමු වෙනවා. ඔහොම ඔහොම කියලා එහෙම වෙච්ච කෙනා මෙහෙම වෙනවා. එහෙම වෙච්ච කෙනා මෙහෙම වෙනවා. එහෙම වෙච්ච කෙනා මෙහෙම වෙනවා කිය කිය සූත්‍රයක් තියෙනවානේ. මට මතක සද්ධා සූත්‍රය වෙන්න සද්ධා සූත්‍රය වගේ නම සද්ධා සද්ධාවන්තය ගැන විග්‍රහ කරන එකක් තියෙනවා. එතකොට එකින් එකට සම්බන්ධයක් තියෙනවා. ඊළඟට දැන් මේ ආර්ය කුසින් පුදුරාවේ කියන එක කතා කරන්නේ විශේෂ ශ්‍රේසන් කතා ඒවට ඉඩක් නැතුව එක්ක ධර්මයේ කතා කරනවා එක්ක ධර්මයේ කියවන කියන්නේ යාළුවට කියවන විදිහට කටයුත්තක් කරනවා කියනවා. එතකොට දැන් ආවේශ නිරෝධ භාවයේ කියන ධර්ම මෙහි ගැනීමක් කියලාදීමක් වෙන්න ඕනේ. කෙනියට ප්‍රශ්න කරගෙන යුතු දෙයක් හරි. එතකොට මේ දැන් ගොඩක් දේශනාවක තියෙනවා සාදු කම්මනස්කාරක කියලා. හ්ම්. එතකොට දැන් සාදු කම්මනක ඒ කියන්නේ ධර්මයේ මෙහි කිරීම කියන කාරණාවත් එක්ක එදීමක් කියන කාරණාව විතර කතා කරනවා. ඔව් ධර්මයේ විමසීමකින් යුක්තව ඒ කාරණාව එක්ක දැන් යෙදෙන කාරණාව දකිනකොට ඇතුළත කතාව නිසඳයි. ඒතොර දෙවන ධ්‍යාන කියන්නේ අන්න ඒකත් එක්ක යෙදෙන කාරණාවක්. සෙල්ලක් තියෙන සෙල්ල මෙල තියෙන නෙවෙයි අපකට මෙතන සෙල්ලේ සිස්නීම කියන කාරණාව ලැබෙන්නේ මේ ඒකත් එක්කම. එතකොට එහෙම කරන කෙනාගේ ජීවිතයේ ස්වභාවය ඒක. මෙහෙම ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි. මේ විදිහට ජීවිතය ගත කරනකොට එයාගේ ජීවිතයේ ප්‍රශ්න අරුබුද අර ඒවා කිසි දෙයක් වෙන්නේ නැහැ ඇලීම ගැටීම මාන්නීය දැඩිකම අර කියන අර අර අර දැන් අර මේ බුදුරණවහන්සේ පෙන්වන්නේ ප්‍රඥාවන්තයි නම් නිහතමානී නම් කීකරුවි නම් විවෘතයි නම් කටකපට මාය නැත්තම් ඉක්මනින් නිවන් දකින්නවා කියලා අන්නේ කරුණු ටික මේකේ ජීවිත සත්‍යවාදීලා තියෙනවා මෙතන තමයි පරවසුත් ප්‍රශ්න කරන අහසුත් ප්‍රශ්න කරන කියන්නේ හ්ම් එතකොට එළෙවිලා ප්‍රශ්න කරන්නේ තමගේ ජීවිතය එළීමත් එළීමත් එක්ක එතකොට ජීවිතය එළීමට දැන් කලින්ක ධර්මයක් වෙනවා එළීම ධර්මය හෝ ජීවිතය දෙනකම් එන්න ඕනේ එතකොට දැන් ඒ ප්‍රශ්න කිරීම එහෙම යථාර්ථවාදී මොහොත තමයි ඉක්මනට දෙහම් වෙනවා ඒ යථාර්ථවාදී හිතීම ඒ පැත්තෙන් දැන් අපිට අදාළයි ප්‍රශ්න කියෙන්න පුළුවන් තමයි කියන්නේ. ධර්මයක් කියන එක මතුවෙන්න එහෙම නැතුව ඒකත් එක තමයි යථාර්ථවාදී හිතීම කියන එක. යෙදෙන්නේ. එතකොට ඉතින් ඒ ජීවිතයේ ස්වභාවය තමයි අවදාන්න කියලා තියෙන්නේ පංච උපාස්කන්ධ කියලා උදේව දකින්නවා කියන්නේ. සම්පූර්ණයෙන් ඒ ජීවිතයේ ස්වභාවය එතකොට මේ අර සුඛියත්වයකට කොටු වෙච්ච බවක läග්ග නිදීමක් හදෙන්නේ. ඒක අපේ ජීවිතේ ප්‍රැක්ටිකලි වෙන්න ඕන. අපි හැම වෙලේම බලන්නට ඕන මේ දැන් ගොඩාක් කලාවට අපි මොනවාරි වැඩපලක් කරනකොට දැන් දැන් හිතෙන්න පුළුවන් අපමත් වැඩේ වැඩේ තමයි මත් කරන්නේ. නමුත් එතනදී මට හැමෝම ටච් වෙනවා. ඒ කියන්නේ මොන සාධාරණ මට්ටමක් තිබුණත් අර අපි අපේ ඒ කාරණාව කරනකොට මේ අපර කොට වෙච්ච රාමුවකට ඉඩ නොවන බවක් එන්න තමයි. එහෙම වුණාම තමයි ඇත්තටම අර මේ පැට්ටකලු දා තියෙන්නේ. ඉතින් සම්මුද කලින් කාලේ වෙලා කර්ණිකා මාසෙගේ කරුණ වෙනසනකොට ප්‍රශ්න කිරීම තුළින් කල්යනාචාර්යන් වහන්සේ ඉස්මතු කරන ධර්මයේ ඉස්මතු කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ අපිට වෙලා තියෙන්නේ අපි සූත්‍රත් කියවලා සූත්‍ර පාඩම් කරලා තවත් ධර්ම දේශනාවන් අහලා ඒවත් එක්ක ප්‍රශ්න සසඳන්න යනවා කසඳන්න යනවා කසඳන්නේ එහෙම ප්‍රශ්න කිරීමක් නෙමෙයි මේ මේකයි එතන අර කියන කියන්නේ අර අයන්නේ ඉඳලම එතනින් යන්නේ අයන්නේ වහන්සේගෙන් තමයි අයන්නම අහගන්නේ එතකොට තමයි කිසිම දෙයක් ධර්මයක් නැහැ මොනම මේ පංචකලාස්තන් දක්වා පරිවිද සූත්‍ර දේශනාවක්වත් කිසිම දෙයක් දන්නේ එතකොට එහෙම පටන් ගත්ත ජීවිතයකට කලින් ලැබෙන හැම දෙයක්ම ධර්මයක් ධර්මයක් වෙනවා ඒක ඒක වෙනවා නම් එතන ඉඳලා ඉහළට යන එක ඉබේම සිද්ධ වෙනවා. ඒකයි විය යුතු. ඒ කියන්නේ අර හිස් හිස් කාලයක් තරම් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් ඇත්තටම ඉස්සර ඉස්සර කියන්නේ දැනුත් වෙන්නට ඕනත් ඒක තමයි. ඒ කියන්නේ <clears throat> හිතන ජීවිතයක් ඇති වුණාට පස්සේ එයා කෙනෙක් හොයාගෙන යනවා. කෙනා බුදුරන් වහන්සේට පුළුවන් බුදුරන් වහන්සේ හරි මම කියන්නේ හරි පැත්තෙන් වැරදි පැත්තෙන් කවුරුත් බලන්නත් පුළුවන්. ඒකට එයා ඒ වැරදි පැත්තට යනවා. මේක හැම එකම සැකසෙන්න ඕනේනේ. එතකොට පුණ්‍ය ශක්තිය හැම එකම සැකසෙන හිතන කෙනෙකුට කෙනෙක් හොයාගෙන යනවා. දැන් මොනවද දැනගන්නද? නෑ අසරණ වෙලා. දැන් අර මංගල පොතේම ලියන්නේ. අසරණ වෙලා. අන්න එතකොට දැන් එයා කියන දේ තමයි වැරදි දෙයක් වුණත් එයා කියන දේ. අර හිතන උපරිම කෙනෙක් නම් එතන ඉන්නේ නෑ අයින් වෙනවා. වැරදි දෙයක් කියන්නේ. ඒ කියන්නේ හිතන උපරිම කෙනෙකුට දැන් අපි ගත්තොත් බෝධිසත්වයන්ගේ චරිතේ. බෝධිසත්වයන්ත් එහෙමනේ. උපසපදිපාදකයත් එහෙමනේ. එතකොට ආ දැන් මේ මෙතනින් එහා දෙයක් නැත්තම් මෙතන යථාර්ථයක් නැහැ කියලා ගෞරවාන්විතවයි ඉන්නේ. ඊළඟට යමුනාට පස්සේ හරිම කෙනෙකුට යමුනාම දැන් දැන් කලින් දන්නවද මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් අර කියන කියන දේ තමයි ධර්මය ලා තියෙන්නේ. අපිට තියෙන ලොකුම බාධාව අර්ධ සාහන. හිස් හිස් වෙන්න බැරි කරකම්. ඒක <laughs> ඒ විස්තරණය කරන එක තමයි මම කියන්නේ. අමාරුම කාර්යය. අමාරුම දේ ඒ කියන්නේ හිස් කරොත් හිස් කරොත් හිස් આવුත් පහසුයි. මේ මේ අර ස්වාමීන් වහන්සේ අර කොන්ක්‍රීට් කඩනවා කියන ස්වභාවය. ඔච්චර යථාර්ථවල වාදී විදිහට හිතන්නේ දැන් මම ওই මුලින්ම දේශනා කරේම වෙන මොකකටවත් නෙමෙයි ඔයා ඉගෙනගත්ත සූත්‍රය ඕක නෙමෙයි තියෙන්නේ මේකයි තියෙන්නේ. ඊළඟට දැන් ඔහොම කියනකොට මොකද වෙන්නේ අර තමන් කොටු කරගත්ත කර්ම ටික ඔක්කොම වැරදි කියලා මොනවා. දැන් ඊළඟට ඉතින් ස්වාමීන් වහන්සේ කියන කාරණාව හරි. අන්න යමු වෙච්ච තැනේ තමයි තමයි කියන්න පුළුවන්. දැන් මම මුලින්ම සූත්‍ර දේශනා කරේ සූත්‍රය හැටියට ඉගෙනගත්ත කර්මයක් තියෙනවා නම් ඒක වැරදි කියලා සූත්‍රයෙන් පෙන්නනවා. එතකොට යමුීමක් ඇති වෙනවා. චන්ති සූත්‍රයේ ක්‍රමය ඒකනේ. ධර්මයක් කියන දෙකක් තමයි බහරක් කියලා කෙනා කෙනා කෙරෙන සත්‍ය විරෝධී ධර්මයක් කියන්නේ ඒක. ධර්මයක් ලැබුණා කියන එක කතා කරන දැනෙන්න එයාගත් හත්වාදී භාවය කතා කරන්න බෑ. නමුත් අර ලෝකේ ලෝකේ ඉන්න අයට කතා කරන්නේ. ලෝකේ ඉන්න අයට හරි කෙනෙක් හම්බුනා. එයාට හරි කෙනෙක් හම්බුනා කියන එක නෙමෙයි. ලෝකේ ඉන්න කෙනා හරි කෙනෙක් හම්බුනා. එච්චරයි. එතකොට එයාට හරි කෙනෙක් හම්බුනා වෙන්නේ එයා හිතන කෙනෙක්. නැත්තම් එයාට හරි කෙනෙක් හම්බුනා වෙන්නේ නැහැ. එනද කිව්වේ? ඒ ලෝකේ ඉන්න කෙනාට හරි කෙනෙක් හම්බුනා. හරියටම කියන කෙනෙක් හම්බ වෙනවා. හැබැයි යාට හරිය කෙනෙක් හම්බෙලා නැහැ වුණා. බාහිරින් කියන බාහිරින් කියන කියන එක ලෝකේ ඉන්න කෙනා හරිය කෙනෙක් හම්බවන්න පුළුවන් ශක්තිය කරතිලා. හැබැයි වාට එයා හිතන්නේ. ඉතින් එයාට හරිය කෙනෙක් හම්බෙන්නේ නැහැ. එයා හිතනවා නම් විතරයි එයාට හරිය කෙනෙක් හම්බෙන්නේ. අන්න එතන තමයි ලැබෙනම ශ්‍රම සම්පත්තිය කියන්නේ. ඒකෝ කන සම්පත්තිය. එකම සර සම්පත්තියයි. හිතන කෙනෙකුට දහම මුණ ගැහෙයි. ධර්මය හම්බ වෙනවා. නමුත් එයාට අර්ධාංශික කලින් මිත්‍රය හම්බෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන් පුණ්‍ය ශක්තියෙන් ධර්මය හම්බෙන්නේ දෙයක් නැහැ. හැබැයි හිතනවා. එයාට වෙන දෙයක් හම්බෙනවා. හැබැයි ඉතින් එයා එච්චර සමහර කෙනෙක් උපදෙමින් හිතන වට්ටම නැත්තම් අහුවෙලාම ඉන්නවා. උපරිම විතර මට්ටමක් තියෙනවා නම් කාලයක් ගිහලා තහරිනවා. කියන හරි දේ හම්බුනේ දැනදී. ඒකයි ධර්මයේ හම්බෙත් අපි මේ ප්‍රඥාවන්ත බවක් ලෝකේ ප්‍රඥාවන්ත බවක් තිබුණට ඩකුත් නැහැ. ඒත් නිවන් දකින්න. පුණ්‍ය ශක්තියකින් ධර්මයේ හම්බෙන දීව පිළිබිලට ඩකුත් නැහැ. ඒත් නිවන් දකින්නේ. ওই දෙකම එකට වෙන්න ඕනේ. අක්කනසොඩ ඔය දෙකම අනිත් පැත්තෙන් කියනවනේ. බුදුන් වහන්සේ ඉද්දි ධර්මයක් තියෙද්දි දුෂ්ප්‍රඥය කියනවා. එකක් කරන්නේ. ධර්මයක් නැතුව තියෙද්දි ප්‍රඥාවත් එක්ක කියනවා. එකක් කරන්නේ. ටික වෙනවාදී කියනකට සම්බන්ධව බහුස්තයි කියනකොට දරා ගන්නවා රැස් කර ගන්නවා මනසෙ ප්‍රගුණ කරනවා ධර්මය කියනකොට අර පිළිතුරු උතුම් සැගයාවන් පාර්ථ කරනවා කියන එකක් කතා කරන බෞද්ධක කියනකොට එතකොට පිළිගත් කරනවා කියනකොට යථාර්ථවාදීව රැකගෙන ජීවිතයේ මුක්තභාවය සීලය කියලා තමයි එතකොට අර ධර්මයේ දරා ගන්න දරා ගන්න ඒවා ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න එයාගේ සිල්වත් බව වැඩි වෙනකොට ඒක සිල්වත් බව යථාර්ථවාදීව ජීවිතයේ ඒ යුක්තභාවය ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න භවිෂ්‍යත වෙනවා කියන එක ඒකත් කාර්ය දෙකක් අතරේ නෑ මෙහෙමයි සිල්වත් කෙනාට බහුසුත වෙනට වඩා එතනින් එහාට යන්න උපකාර වෙනවා බෞද්ධ කෙනෙක් කරලා අමතස්ස කීවේ ප්‍රශ්න කර කර ඉමසද්දි ඒ කරුණු එක්කනේ බෞද්ධ භාවයට යන්නදී. ඒතර එහෙම යනකොට චර්යාවේ ජීවිතේ සිල්වත් වෙනවා. එහෙම සිල්වත් කරනාට එතනින් එහාට ඊළඟට ප්‍රඥාව ඊළඟට ඒ සමාධියෙන් සීලේ උපකාරයෙන් අන්න එතනින් එහා මාර්ගය වැඩෙනවා. එතෙන් බෞද්ධ භාවය කියන එක නෙමෙයි කතා කරන්නේ. එතන කතා කරන්න තියෙන්නේ සිල් සමාධි ප්‍රඥා කියන කරුණු. මාර්ගය එතනින් කරන්නේ එක ප්‍රකාරයක්. සාමාන්‍යයෙන් ලෝකේ මට්ටමින් ගත්තොත් අපි වෙනදා ජීවත් වෙනකොට අපි ජීවත් වෙනකොට අපි අපි අපි එකට ඉන්නකොට දහම් කතාවක් නැත්නම් වෙනත් පැතිකඩක කතාව හැරෙනවා අපි පෙළඹෙන්නේ නැත්නම් ධර්මයේ කතා කරන්නේ අපි තව කවුරුවත් පෙළඹවන්නේ නැත්නම් ඒ එතන ඒ සත්‍ය දැන් කතාවේ තෝරයි නම් අපි මෙතන කතා කරන ආර්ය දෘෂ්ටි භූතභාවය කියන එකට සාපේක්ෂව ලෝකේ මට්ටමින් අපි ප්‍රගුණ කරගන්න ඕනේ ලෝකේ මට්ටමින් අපි පොඩි හරි විමසීමක් කරන්න ඕන කරන්න ඕන. ඒ කාරණායි. ඒක තමයි හරිම කාරණාව. එතන යෙදෙන සිද්ධියක මොකද්ද මෙතන වෙන්නේ මොකද්ද කියන කාරණාව විමසන්න. දැන් ඔයාලා ප්‍රශ්නේ අහද්දී අර කරනවක් දැම්ම ඒක හරි හොඳයි. කියන්නේ ධර්මයේ කියන්නත් නැත්නම් ධර්මයේ අහන්නෙත් නැත්නම් කියන එකට කලින් කිව්වත් පිළිවෙත් කරන තැනදී පතපිළිවෙත කියන කාරණාව යමක් තියෙනවනම් ඒකට අදාළ කතාව ඒකට අදාළ විදිහ ඒක අපට ජීවන චර්යාවට ඕනේ. ඒ කාරණාව. ඒක තමයි එක දිගට කරන කතාවක් වෙන්නේ නෑ. දැන් නැත්තම් ජීවත් වෙන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම ජීවත් වෙන කතාව විග්‍රහය ගත්තාම ජීවත් වෙන්න බැරිවමයි කියලා කියනවා. ඒ කියන්නේ ජීවිතයේ ජීවත් වෙන කතා කිසි දෙයක් නෑ එයාට එකම දේ ධර්මෙහි කරගෙන එහෙනම් ජීවත් වෙන්න බැරි වෙනවනේ. එහෙනම් එයාට විරචන කතාවක් කියන්නේ එයාට අදාළ නොවෙන කාරණාවක් වෙන්න ප්‍රවත් පිළිවෙත් කරනකොට ඊට අදාළ කතාවක් හදනවනම් ඒක විරචන කතාවක් වෙන්නේ නෑ. අත ලෝක ජීවිතෙන් බැරි